පළවීමට බලපාන එකම විහාරස්ථානයක අවුරුද්දකට එකපාරක් කරන්න පුළුවන් කියන එක කිසිම විනය පිටකයේවත් අටුවාවකවත් තීකාවකවත් නෑ මම විතරම කියන මේ වස් කාලේ ඕනමුන්න කියනට කටින බණ කියන ආරාධනාව වැඩි මම කෙලින්ම කියනවා කිසිම තැනක සඳහනක් නෑ එකම විහාරස්ථානයේ ඒකාත්මයයි කීවරයි පූජා වෙන්නේ අවුරුද්දකට සැරයක් කියලා ඕනනම් මාස 30ේම කර්ම පින්කම් කරන්න මාසේ දවස් 30ේම කර්ම පින්කම් කරන්න පුළුවන් ඕන කර්ම 100ක් බොහෝ කෝටියක් පූජා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ විනය පැත්තේ වර්ෂයට එකපාරයි කෙරෙන්නේ කියන එකකින් ඒක අවශ්‍ය කාරණයක් වැදගත් කාරණයක් නෙමෙයි කඨින චීවර පූජාවක් මේ තරම් ආනිසංස වීමට පින්වතුනි බලපාන කාරණය කඨින පින්කමක් දායක පින්වතුන් කළාට පස්සේ ඒක විනයානුකූලව කෙරුණා නම් බුදුරජාණන් වහන්සේ කිව්ව සුදුසුකම් තුළ පිළිපදාගෙන කෙරුණා නම් ඒ නිසා ස්වාමීන් වහන්සේලාට ශික්ෂාපද සමූහයකින් නිදහසක් හම්බ වෙනවා. ඕනෝක මුලට ගන්න ඕකම තමයි කඨින පින්කමක් මහත්ඵල වීමෙහිලා ප්‍රධානම ඊතා ප්‍රධානම කාරණය මොකද ශික්ෂාපද පනවන්න වෙනස් කරන්න පසේ බුදු කෙනෙකුටවත් බෑ ලෝතර බුදු කෙනෙකුට පමණ ඒ ටික කළ හැක්කේ ඉතින් කටින් කීවරය පූජා කළාට පස්සේ ඒක විනයානුකූලව ස්වාමීන් වහන්සේලා විනය කර්මයට භාජනය කරායින් පස්සේ ශික්ෂාපද රාශියක් ඒ මාස පහක් මුළුල්ලේ එනම් දැන් ඊළඟ පෝයෙන් පටන් ගන්න මාසේ ඊළඟ පෝයනකොලොත් හේමන්ත ඍතුවේ මාස හතරක් මේ කාල පරාසයේදී ඉතා වැදගත් වෙන ශික්ෂාපද රාශියකින් නිරන්තරයෙන් ස්වාමින්වහන්සේලාට රැකීමටම එන ප්‍රායෝගික ශික්ෂාපද රාශියකින් ස්වාමීන් වහන්සේලාට උපසම්පදා ස්වාමීන් වහන්සේලාට නිදහසක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒවා ඒ කාලේට ශික්ෂාපද නෙමෙයි. මෙන්න මේකයි කර්ම චීවර පූජාවක් මේ තරම් ආනිසංස ලැබීමට හේතුයි කියන එකේ කාරණේ. එතකොට දැන් මේ කපුචේර පූජාවක් පැවැත්වීම කියන මේ වැඩසටහන ශාසනයට මතු වුණේ අවුරුදු 20ක් බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගිය තැනෙහි. ඒ කියන්නේ ඒකේ අවස්ථා සම්බන්ධය ඉතා කෙටියෙන් හැඳින්වුවොත් මෙහිමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාරමී පුරණ කාලයේත් පාරමී පුරා ඒ උත්තමාර්ථයට ආවට පස්සෙත් උන්වහන්සේගේ තරම් කාර්ය කලමනාකරණය කාල කලමනාකරණය අවශ්‍යතා කලමනාකරණය කියන ඊ타මත්ම සැලසුම් සහගත ක්‍රියාකාරීත්වය ක්‍රියාපටිපාටියක් පින්වතුනි කාගේවත් නෑ උදේ පාන්දර බුදු ප්‍රජානන් වහන්සේ බලන්නේ ඒ දවස්වල මඟපල නිවන් සුව අවබෝධ කර ගැනීමට තබා දුගතියකට යන්න ඉන්න කෙනෙක් සුගතියකටවත් යොමු කිරීමට බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාත්මක වීම හේතු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ තැන් වලට පයින් හරි වඩිනවා. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේගේ බුදු අසට පෙනුණා පරණ ජීවිතවල මේ ශාසනයේ ප්‍රතිඵල ලැබීමට සීල සමාධි ප්‍රඥා ධර්ම ඥාන භාවනා ඥාන උසස් ලෙස පූර්ණය කරගෙන ආපු මේ 30 දෙනෙක් තරුණ දරුවෝ ඔක්කොම අමතකයි චුතිය සිද්ධ වෙලා පාකිස්තානෙ ගත්තාට පස්සේ රාජකුමාරවරු තිරරවි කරන්නත් ඉඩ පුළුවන් හොඳටම රාජකුමාරවරු වුණාට පස්සේ 30 දෙනෙක් විසනාවයක් විවාහකයි එක්කෙනෙක් විවාහක නැහැ විවාහ නැති කෙනාට වෛශ්‍යාංගනාවකද සමග විනෝද වීම සඳහා වනාන්තරයකට ගියා ඒවනාන්තරයෙන් බුදුරජාණන් වහන්සේත් ඇරලා අප්‍රකට වෙසින් සාමාන්‍ය භික්ෂුවක් වගේ ගසක් මුල වැඩ ඉන්නවා. කරවතකින් මත්පැන් බීලා දඟලනකොට නලියනකොට නානකොට පීනනකොට අර වයස්වංගනා මේ කුමාරවරුන්ගේ කුමාරිකාවන්ගේ ඔක්කොම වටි ඇඳුම් පැළඳුම් ආදී අරගෙන යන්න ගියා හොරාට. ඉතින් ගොඩදාවිලා බලනකොට කොයි මොකක්වත් නැහැ වර්ණ දෙකක් කබල් ඇඳුමක් දෙකක් විතරයි තියෙන්නේ. ඉතින් කැලේ පීරගෙන හොයනවා මේ කාන්තාව. ඒ යනකොට දැක හාමුදුරු කෙනෙක් ගහයට ඉන්නේ. ඒකලට සබ්දාමක් නැහැ ඉතින්. ඒ ස්වාමීන් වහන්සේ නමක් දැක්කට පස්සේ දැන් ඒ කාලේ සමන බ්‍රාහ්මණයින්ට ඒ කාලේ ගෞරවය තිබුණා. නමුත් දැන් කෙලෙසුන්ගෙන් ආතුර වෙලා ඉස්සලා රාගයෙන් මැරිලා දැන් ද්වේෂයෙන් මැරිලා හොයන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟටත් එන. ස්වාමීන් වහන්සේ මේ පැත්තේ කාන්තාවක් හැම ගියේ නැද්ද? අහන්න ගැලපෙන ප්‍රශ්නය දැන් අපෙන්වත් අහන සාමාන්‍ය පාරක යනකොට ඒකට ගානක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා අර බුද්ධිමන්ත කෙනාට ස්වභාවය තමයි බොහෝ කියන්න ඕනේ. වචනෙන් දෙකෙන් දාගන්න පුළුවන් අවශ්‍ය කරන බුද්ධිමන්ත පැත්තට. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් ඇහුවා. තමා ගැන හොයන එකද වඩා උතුම් අනුන් ගැන හොයන එකද? ඉතින් මේ තේරුණා. අනුන් යෝපදේප හොයන එක නින්දිතර අපි පිරිමිත් වෙලා පිරමිඩ් වල අනුංගය උපදූප හොයනේ ඊට ඊට මේ කාන්තාවක වෙන්නේ ගත් කරන කීවා අනුංගන වෙන එක නිඳිතයි ඔය පොඩූපරි කැලිනි තමා ගැන හොයන එක උතුම් කීවා ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙනම් කොහොම ඉඳගන්න පුළුවන් තමන් ගැන හොයන්නට කියලාද? ඉතින් ඉඳගත්තා. ඒතර ගස්වාගේ හිටගෙන මේ කතා කරන්නේ එහෙමත් දන්නේ මොකක්වත්. ඉතින් බුදුරජාණන් වහන්සේ තමා ගැන හොයනවා කියාට පස්සේ මේ රූපේ වටාපිටා උසමහා තෝවා නෙවෙයිනේ. සිතේ පවතින ලෝභය, ද්වේෂය, මෝහය ආදී මේ පුද්ගල ජීවිතය ක්‍රියාත්මක කරන කය වචනය තුලින් මේ කොන නරක ක්‍රියාත්මක කරන ඇතුළත හොඳ නරක මෙහෙවන චිත්තල පවතින ස්වභාවයන් අලලා ඒවා සංස්කරණය කරගත යුතු සිතුම් පැතුම් ආකල්ප සංකල්ප මෙසේ යන වගේ කුණු බංගමින් චතුරාර්ය සත්‍ය මුසු වෙච්ච දේශනාවක්. දැන් අපි ගත්තොත් සමුදය සත්‍ය කියලා කියන සියලු කෙලෙස් නොපනක්කන්නේ, නරකකන්නේ, නිහදිච්චකන්නේ, අසත්පුරුෂකන්නේ, මාර්ග සත්‍ය කියන්නේ සියලු හොඳකන්නේ, ගුණකන්නේ, නැනවත්කන්නේ, කයින්, වචනෙන්, මනසෙන් අලෝභාදේශම් මුල් වෙච්ච ක්‍රියාකාරකන්නේ. ඉතින් මේ ටික කියනකොට මේගොල්ලන්ට තේරුණා මේ දේශනාව හමාර වෙනකොට මේ 30 දෙනාම නිසාන්ත නිවන් සුව අවබෝධ කරගත්තා. එක්කෙනෙක්වත් පෘථග්ජන නැහැ එක්කෙනෙක්වත් රහතුන්නේ. ඒ මට්ටමේ පිහිටාගෙන එළි භික්ෂු භාවයෙන් කියන සුවිශේෂ පැවිද්දෙන් උපසම්පදාවෙන් ඒ තත්වයට පත්ව මේ ස්වාමීන් වහන්සේලා දැන් එක්කෙනෙක්වත් පෘථග්ජන නැහැ එක්කෙනෙක්වත් රහත් නැහැ. සීලයට අමතරව අර දුතාංග කියන ඉතුරු වෙච්ච ලෝභ දේශ මොහ ටික දුරු කරලා දැමීමට භාවා හේතු වෙන දුතාංග කියන ක්‍රියාකාරකම් ටිකක් සමාදන් වෙලා අරණ්‍ය සේනාසනයකට වැඩියා. වැඩලා අවුරුදු 20ක් යනතුරු ඒ ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ පිළිවෙත් ගුණ පුරා ගැනීම. අවුරුදු 20කට පස්සේ කල්පනා වුණා බොහෝ කාලයකින් ප්‍රථම බුද්ධ දර්ශනය පමණයි. බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑනේ අපි යන්නකො බුදුරජාණන් වහන්සේ වඳින්න පොදන්න මේ උරුමය අපට දුන්නේ සහනය නොමග යනකොට ඒ උතුමනි කියලා දැන් පිටත් වුණා පිටත් වෙලා සාකේත නුවරට එනකොට හෙට වර්ෂසන්නේ කියලා යරුම් හතක් දුරයි සවත් නුවරට එන්න බෑ නතර වෙනවා වර්ෂිස්වා දුකක් තිබෙන කනස්සල්ලක් තිබුණා මෙච්චර ළඟට ඇවිල්ලා බැරි වුණානේ බුදුරජාණන් දකින්න කියලා වස් පවාරණය වෙන වස්තුන් මාසය අමාරු වෙනකොට පවාරණය කරලා ස්වාමීන් වහන්සේලා දැන් ජේතවනාරාමයට වඩිනවා. ඉන්දියාවට වැස්සට පස්සේ මෙහෙවාගේ නෙමෙයි එරෙනකල් බැඳගෙන වහිනවා. අදත් එහෙමයි. ධනක් කෙරෙනවා. මඩ එරෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දුතාංග සමාදන් වුණා. ඒ සිවුරු කඩපිලෙන් මලමිණියෙන් ඔය පාරක් අයිනේ තියෙන. ඒ ආදී වශයෙන් ප්‍රයාගානසි ක්‍රෙඩිට් වලින් මහගන්න. ඒවා එකක් ඝනකමයි, එකක් දියා, එකක් සිනිඳුයි, තව එකක් ගොරෝසුයි කීක විදිහේ. ඒ වගේ දෙපට සිවුරක් අනිපට සිවුරක් නැවුවට පස්සේ බරේ බෑ. ඉතින් ඒවා පෙරවගෙන ඒ මැදියට වැස්ස. අඩියක් තියෙනකොට දෙකක් පිටිපස්සට යන ගමන් මඩ. දැන් මේවා ඉහිලා ඉහිලා දැන් බෝඩි වගේ බරයි. දැන් මෙහෙම ආව කුමාරෙ මොකද ලොකු උද්‍යෝගයකින් ඉන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ආගියතරතුරුද සුපුරුදු ආකාරයෙන් අහලා බන්දේශනාවක් පවත්වා ඒ වෙලාවේදී මේ අපට මේවත් එක ජීවිතයකදී මහණෙනි අපට දුක් නෙවෙයි අනන්ත සංසාර අපි කෙලෙස් මඩේ එරි එරි ඇවිල්ලා එළුවන් කුකුලන් බටළුවන් පෙරළුවන් මිනිමරුවන් සල්ලාලෙන් දාමරිකයන් හොරුන් තක්කඩියන් වෙලා ඉපදිච්ච වාරවලදී අංග උපක්‍රමයෙන් බෙලි කැපුණු වාරවලදී ගැලූ එකතු ලේ එකතු වෙලා තිබුණා නම් සාගර ජලයට වැඩි ඒ වගේදී ඇඬු කඳුළු එකතු වෙලා තිබුණා නම් සාගර ජලයට වැඩි ඒ නිසා මේ සසරට නොලෙන්ද වටනවා කලකිරෙන්ද වටනවා මේකෙන් පූර්ණව මිදෙන්න වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යයට වැඩි තැනක් දෙමින් නැවත වතාවක් චතුරාර්ය සත්‍ය කුළු ගන්වා දේශනාව පැවැත්වුවා. මේ දේශනාව හැනකොට අර ස්වාමීන් වහන්සේලාගේ චිත්ත සමාධිය වැඩුණා. සමාධි සිතින් දේශනාවේ කියවෙන හිතකය පිළිබඳව කරුණු යථාර්ථයක් දැක්වා දැක්කා හිත ඇතුලින්. දේශනාව හමාර වීමයි ස්වාමීන් වහන්සේලාගේ අරහත්ත්වයයි පෙරපසු නොවේ. ත්‍රිවිද්‍යා ෂට්ඨවිඥා සෝපිනිසින්දියා ඥානද සහිත සියලුම ස්වාමීන් වහන්සේලා උත්තමාර්හත්වෙන් නිවන් සුව අවබෝධ කරගත්තා. දැන් ඉතින් මාඩේ එරියරි යන්න ඕනේ සුපුරුදු ආරණ්‍ය සේනාසනෙට වැඩිය ඊරදී ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩිය වතපිළිවෙත කරන්න හොයාගෙන ඉතින් බුදුරජාණන් වහන්සේ සිද්ධිය කියනකොටම ඉන්දියාවේ හැරයට හංසයෝ ඉන්නවනේ හංසයන් කියෝ කහසෙන් පියාසර කරනවා බුදුරජාණන් වහන්සේ වදාළා හංසාදිච්ච පතේ යන්ති ආකාශේ යන්ති ඉද්ධියා. හංසයෝ සූර්ය මාර්ගයේ යනවා, උර්ධිමතුන් අහස යනවා, නියම්පි ධීරා ලෝකංහා මේ කැඩෙන, බිඳෙන, ඇලෙන, වෙලෙන, ගැලෙන ලෝකයේ නැමැති නිසංසුන් තත්වයෙන් මිදෙමින් මහරහත්තු නියුම් සැනසුණු සැපතටපත් වෙනවා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට හිතේ තින්න දෙයක් නෑ. ලැබෙන්නේ පේන්නේ මොකද්ද? ඒක සම්බන්ධ කරලා මේක කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කීවා ආනන්ද මේ සවැත් නුවරේ ඉන්න ඔක්කොම ඇත්තෝ මේ භික්ෂුන් වහන්සේලා කැඳවන්නට ඕන විශේෂ පැනවීමක් කාරණයක් තියෙනවා දැනුම් දෙන්නට මේ පාවෙන්නික සංඝ පිරිසට ඇතිවෙච්ච අපහසුතාවක් නිමිති කරගෙන විශාල සංඝ පිරිසක් කෙටි වේලාවකින් රැස් වුණා බුදුරජාණන් වහන්සේ වැඩියා වැඩලා මේ සිද්ධිය කීවාදාරි සිද්ධියක් වුණාම හානෙනි මේ සංඝ පිරිසක් කිස්මමක් ආවා ඒ පිරිස එනකොට බොහොම අමාරුවෙන් ඇවිල්ලා තියෙනවා. එයාට පාවිච්චි කරන සිවුර වලට මඩ වතුර උහිලා හිලා ගුණි වාගේ බර වෙලා ක්ලාන්ත වෙලා ආවා. ඈත බුදුරන්ගේ පවා සිරිත කොතිබිලා කියන මේ කටින චීවරයක් අතුරන්ද කියන විනය කර්මයක් කරන්න. ඒක කළාට පස්සේ භික්ෂුන් වහන්සේලාට මාස පහක් මුළුල්ලේ දෙපට සිවුරhari තනිපට සිවුරhari අඳනා සිවුරhari කොහේ හරි තියලා වුණොත් අවශ්‍ය කරන ගමනක් බිමනක් යන්න පුළුවන්. දැන් අද දවසේ වෙනකොට ඒක පනවලා තිබුණා මේ සංගපිරිසට බර සහිත තන් දෙපට සිවුර තියලා පහසුවෙන් තනිපට සිවුරෙන් අඳන සිවුරෙන් සවතට එන්න තිබුණා. ඒ නිසා මේක මම අනුමත කරනවා කියලා අනුජානාමි භික්ඛවේ වස්සං උත්ථානං භික්ඛූණං කඨිනං අත්හරිතුම් වස්වාසය කරලා වස්පවාරණය තමයි පවාරණය කියලා කියන්නේ ඕගොල්ලෝ සිල් පවාරණය කරනවා වගේ දෙයක් නෙවෙයි පවාරණය කරනවා කියලා කියන්නේ ඒ සසු උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ඒ මොහොතේදී විනේ මේ පවාරණය කියන එක කරන සීමා මන්දිරයේදී විහාරස්ථානයේදී ඉන්න අනිත් උපසම්පදා ස්වාමීන් වහන්සේලාට කියන්නේ මගෙන් මගෙන් වෙච්ච වරදක් දැක්කොත් ඇසුවොත් සැකයක් ඇති වුණොත් මට කියන්න මම මේ වැරදි හදා ගන්න. ඕකට පවාරණය කියන්නේ. ඕගොල්ලෝ 10ක් අරන් 8ක් අරන් 5ක් ගන්නවා කියන එකට නෙමෙයි. ඒ වගේ එකක් නෙමෙයි. එතකොට දැන් එහෙම පවාරණය කරාට පස්සේ අත්තත කටිනානම් ඕ භික්කවේ පංචකප්පිස්සන්ති කටිනයක් අතුරන්නට කියලා විනය කර්මයක් කරන්නට කීවා. ඒ කටින පින්කම කටින චීවර විනය කර්මයක් කළාට පස්සේ වෙනදා කැප නොවිච්ච පහක් කැප වෙනවා. පංච කප්පිස්සන්ති කැප වෙනවා පහක් ශික්ෂාපද රාශියකින්. ඒ රාශිය පහකට ගොනු කරලා තමයි මෙතන කීවේ ඔන්න ඕක තමයි කර්ණ පින්කමක් මහත් පළවීමට පින්නතුනි කාරණේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් චීවර පූජාවක් වගේ දෙයක් කරනකොට දාන පින්කමක් කරනකොට ඒක මහත්ඵල වීමට බලපාන්නේ තමාගේ සිල්වත්කම තුනුරුවන් කෙරෙහි අවබෝධාත්මක ප්‍රසාදය එමෙන්න ධර්මානුකූලව ඒට අවශ්‍ය කරන ධනය උපයා සපයා ගැනීම ධර්මාඥානයේ කම්පල දන්නා නුවණ සිත පහදවා ගැනීම আদি මේ කාරණා කැමැතිම දෙයක් දාන පින්කමට යොමු කරමින් වාග දේවල්. හැබැයි ඒ ටිකෙන් පමණක් මේ පින්කම වළංගු වෙන්නේ නැහැ. ඒකයි කිය විනයට විශාල මේකේ සම්බන්ධතාවක් තියෙනවා කියලා. එතකොට මේ විනය සම්බන්ධතාව කියලා කියන්නේ දැන් කියනවා කටින චීවරයක් කටින පින්කමකට පූජා කරනකොට දායක පින්වතුන් දැනගත යුතු පිළිපැදිය යුතු කාරු රසක් තියෙනවා. කටින චීවරයක් පිළිගන්නකොට ඒ ස්වාමීන් වහන්සේලා දැනගත යුතු දැනගෙන ක්‍රියාත්මක කළ යුතු කරුණු රාශියක් තියෙනවා. දෙපැත්තෙන් කෝකෙන් හරි එකක් හරි අඩු වුණොත් එනම් සාමාන්‍ය චීවර පූජාව කටින නෑ. එතකොට කියන්නේ ඉස්සරලම කියන එකේ කටින පින්කමක් කටින චීවර පූජාවක් වළංගු වෙන්නට අවශ්‍ය කරන කරුණු 17ක්. ඉතා කෙටියෙන් කාල වේලාව පමණින් විස්තර කරන්නේ. ඉස්සරලම කියනවා මේ අහතවත් තේන අක්කතං හෝති කටියම් අලුත් වස්ත්‍රයෙන් කර්මය විනය කර්මය කරන්නට ඕන ස්වාමීන් වහන්සේලා දායක තුන්වතුන් හරි තව ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන්න පුළුවන් කටිනියක් කටිනියන් පංග කේම දින්නම් වත්තති කටිනිය කීවරය කවුරු දෙන්නද වටින්නේ භික්ෂුවකට පුළුවන් භික්ෂුණියකට පුළුවන් උපාසකතුමෙකුට පුළුවන් උපාසිකාවකට පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ සංඝයාට පූජා කරන්නේ එනිසා ස්වාමීන් වහන්සේ නමකට පුළුවන් අලුත් වස්ත්‍රයක් කටන චීවරයක් මනසා ගැනීම සඳහා පූජා කරන්න පුළුවන් ඒක කළොත් අන්න ඒක වළංගු වීමට හේතුවක් අහතවත් වෙනවා ඒ කියන්නේ අලුත් මේකක් නොවුනාට පාවිච්චි නොවෙච්ච තිබිලාම පරණ වෙලා අලුත් කියලා හදන්නේ කඩවල් වල කබල් වෙච්ච රීතියන අල්මාරි වල අවුරුදු ගණන් වල අවුරුදු කාලට එන්නේ එළියට දාන්නේ කබල් වෙච්ච මෙච්චර අඩු කරලා දෙනවා කියලා. ආන් ඒ වගේ එකක් උනොත් කිසි ප්‍රශ්නයක් නෑ මොකද ඒක අලුත් යන නාමයටම අදාළ මොකද පාවිච්චි වෙලා නැහැ. දැන් ඕක හරි වැදගත් දේවල් අපට මතකයි අපි අරන් ඉන්න කාලේ අපි පැවිදි වෙච්ච උපසම්පදාවේ චාලුත් කාලේ මම ඕක කටුවේ කීවරේ අරන් යනකොට මේ සීමා මන්දිරයට අම්පාරේ හිටියේ මම ඔම ඔළුවට දාගෙන ගියා. ඊට පස්සේ මට ලොකු සංස කෑ ගහුවා. පොඩි මම ඔළුවට දාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒ වගේ දෙයකට හරි පාවිච්චි වෙනවා කියලා කියන්නේ ඒක කටිය අවලංගු වීමට බලපානවා. පාවිච්චි කරන්නට බෑ එතකොට. ස්වාමීන් වහන්සේ කෙනෙක් පාවිච්චි කරන්නට බෑයි. ගිහියයට ඒක අදාළ නෑ. මේක ස්වාමීන් වහන්සේට සම්බන්ධ. ඊළඟට පිලෝතිකායවා රෙඩිකෑල්ලක් අපි ගෙනල්ලා දුන්නා කියලා මේ කටින වස්තුවක් කියලා රෙඩිකෑල්ලක් හොයලා ගෙනල්ලා දෙනවා කටින කීවරක් සකස් කර ගැනීමට පුළුවන් ප්‍රමාණවත් තරම්. ඒකෙනුත් වළංගුයි කිසි ප්‍රශ්නයක් නැහැ. පංශුකූලේන ස්වාමීන් වහන්සේ නමකට පංශුකූල වශයෙන් ලැබිච්ච වස්තුවකින් ගෙනල්ලා සංඝයාට ඒ ස්වාමීන් වහන්සේ පූජා කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ කටින කතරන්නට විනය කර්මයට භාජනය කරන්න පුළුවන් වළංගුයි. ඊළඟට පාපණ කියන්නේ අපි කියන කඩපිලේ මංකඩේ ඇලක් බොලක් ළඟ වාගේ තැනක විශ් කරලා තියෙන රෙදි කෑල්ලක්. ගෙනහම දුන්නේ මෙන්න මේ කටන වස්ත්‍රයක් කියලා. කමන්නේ පිරිසිදු කරලා අරගෙන මහල සකස් කරන්නට පුළුවන් කටිනේ අවලංගු වීමට හේතුවක් වෙන්නේ වළංගුයි. ඊළඟට මේ නිමිත්ත කතේ හත්තන් හොති කටන. නිමිත්ත කතේන කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ නමකට මේ මාතෘකාව කතා කරන්නට බැහැ එම විහාරස්ථාන නිවාසිකනම් නිවාසිකනම් කතා කරන්නට බෑ මොකද හේතුව නිවාසික ස්වාමීන් වහන්සේ දැන් අපට අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කියලා තියෙන්නේ හැවොත් කියන්නත් එපා කියලා ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් හැබැයිමයි කර්ණ පින්කමක් කරන විනයානුකූල ක්‍රමය කියලා දුන්නා කියලා ඒකේ කර්ණ විපත්තියක් නැහැ මොකද ආයතනෙන් දැනගන්න කොහොමද නැත්තම් එනිසා මෙතන කියන නිමිත්ත කතේන කියලා කියන්නේ දැන් කියන ඔව් අහවල් අහවල් විහාරස්ථාන වල නම් කටන පූජා කරනවා අපේ ඇත්තන්ට අපේ දායකයන්ට මේ පාර වගක් නෑ වාගේ කටිනියක් කරන් මේ පාර කිසිම සෝදානමක් නැතුව වාගේ ආ නිමිති කියනවා ඒක අහගෙන ඉඳලා දායක පින්වතුන් ස්වාමීන් වහන්සේ මෙන්න කියවන නිසා අපි කොහොම හරි කරමු කියලා සෝදානම් විලක් කරනවා කාටින නෙමෙයි අවලංගුයි හොදි චීවර පූජාව ඊළඟට මේ පරිකතාවක් තියෙන. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් කියනවා මෙහෙම කටුවේ මහත්තා මහත්තා නිසංසයි ඉදිකට පාරක් ගාමී ආනිසංස ලැබෙනවා මෙහෙම මෙහෙම කියලා. ඒකා විඳලා දායක පින්වතුන්. හැබැයි මේක කියන්න තහනම් මේ නේවාසික ස්වාමීන් වහන්සේට සේනාසනී. දැන් මම මහාත්මේ වාසික නෙවෙයිනේ. නිසා කිසි ප්‍රශ්නයක් නෑ මට කියන්නට පුළුවන්. අදත් කියන්න පුළුවන් පින්කම දවසේ කියන්නත් පුළුවන් හැමදාම කියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් අවලංගු වීමට බලපාන්නේ නැහැ. එනිසා එහෙම කියන්නට බෑ මේ මානිසංස එනිසා මේක කරන්න කියලා කියන්නට බෑ. අසංවිධිකතේ නත්තකම් හේතුකක් නම් දැන් සමහර දායක පින්වතුන් ඉන්නවා. දැන් ඉස්සර කාලේ පරණ ස්වාමීන් වහන්සේලාට මේවා ගැන පැහැදිලි නිර්වෝල් අවබෝධයක් මෙන්න ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. අද අලුත් ස්වාමීන් වහන්සේලා මේවා දන්නේ නැහැ ගොඩක් වෙලාවට. එනිසා කරනවා කරාට විනී නොදන්න නිසා හුදු චීවර පූජා ඇතැම් තැන්වල සිද්ධ වෙන්නේ. ඉතින් ඩායට පින්වතුන් දන්නේ රෑ පානේ අවදි වෙලා හොඳයි මොකද නරක නෑ. හැබැයි අර කිව් පින්කමක් වගක් මම්පත් වෙන්නේ නෑ. නිසා බෙහෙවින් දැනගත යුතු මේ කරුණ. ඊළඟට කියන්නේ අරාකාණයට මේ දැන් අපි කියමු ඔයගොල්ලෝ දැන් පහට විතර වස්ත්‍රයක් කියලා පූජා කරන සංඝරත්නයට. ඒ දැන් පහේ ඉඳලා 5:35 5:40 වෙනකොට ඒ දවස බුද්ධ නීති ක්‍රමයට ඒ දවස් හමාර වෙනවා. ඉංග්‍රීසි ක්‍රමයේ රෑ 12 දවසේ පටන් ගැනීම හමාර. සිංහල ක්‍රමයේ ප්‍රායෝගික ක්‍රමයේ යථාර්ථ ක්‍රමයේ අරුණ උදේ. එතකොට දැන් 5:35ට 5:40ට අර විදියට අරුණ නැගෙනවා නම් අර ස්වාමීන් වහන්සේලා කල්ලාතුවරක පිළි අරගෙන ඒ ප්‍රභාගය තුලතදී මහලා කටින විනය කර්මය කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම කරගන්න කාලය නැහැ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා සිවුර කල්ලාතෝ පිළිඅරගෙන වස්ත්‍ර කල්ලාතෝ පිළිඅරගෙන අරුණින් පස්සේ විනය කර්මයට භාජනය කරන සංඝයා එහෙනම් කල්ලාතෝ අරගෙන තියාගෙන තරණ කරලා ගත්ත එක එහෙනම් කටින පින්කමක් වෙන්නේ නැහැ ආනිසංස ලැබෙන්නේ නැහැ ඊළඟට අසංයුධිකතේ නාත්‍යතං හොති කටිනම් අනිස්සජ්ජේනස්සත අත්තතමෝතිකක් නම්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට තියෙන සෑහෙන සැලකිය යුතු ශික්ෂාපද මිසෙන කියලා. ඒ වගේ දැන් දවස් 10ක් යනකොට ස්වාමීන් වහන්සේ නමකට රියමක් දිගපල්ල රෙදි කෑල්ලක් අපි කියමුකෝ ලැබුණා කියලා දවස් 10 යනකොට අදිෂ්ඨාන විකල්පන කියලා විනය කර්ම දෙකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පනවන ලද ඒ දෙකට භාජනය කළේ නැත්නම් රියනක් වියතක් අවම එතනින් උඩට ඒත් එක්කලා. රෙදි කෑල්ලක් ගත්තොත් ඒක විසංගෙනවා. දැන් එබඳු එකකින් හිම කටිනිය ඇතුරොත් එහෙම ඒකක් වළංගු නැහැ. අකුකු කටේන. ඒ කියන්නේ తాවකාලිකව කායෙන් හරි ඉල්ලාගත් එකක් පූජා කළා කියලා විනය කර්මය කරන්නට බෑ අවලංගුයි. අඤ්ඤත්‍රි සංඝාතිය. දෙපට සිවුරෙන් තොරව හෝ පණිපට සිවුරෙන් තොරව හෝ අඬනා සිවුරෙන් තොරව හෝ ස්වාමීන් වහන්සේලාට තව සිවුරු හයක් තියෙනවා නානකඩය කණ්ඩපටිච්ඡාදනය ආදී වශයෙන් තව සිවුරු පිනවා ඒ වගේ එකකින් මේ කටනා ස්වර්ණ විනය කර්මය කියන එක සංඝයාට කරන්නට බෑ ඊළඟට කප්පකටේන අත්තකම් හොති කරනම් එතකොට මේ ස්වාමීන් වහන්සේලාට තියෙනවා මේ සිවුරු ගත්තට පස්සේ අනන්‍යතාව සඳහා කප්පින්ද තියෙනවා කියලා කහටක් අර පෑන් කොපුවක තියෙන ප්‍රමාණයට වාගේ සිවුර සතර කොණේ ඉඳලා මැතම මැදට එන්න එක තැනක හරි බුලත් කොලයක් වාගේ දෙයක් හරි තියලා ඔබන්නට උන. එතකොට අර පැල්ලම හිටිනවා කවුම වාගේ. ඒ සංඥාව කරාට පස්සේ වලන්නේ. මේ විනය කර්මයට භාජනය කරන්න. ඒකත් කරන්නට ඕනේ එතකොට. එහෙම නැකොලොත් කටිනියක් ඔබට පත් වෙන්නේ අනිත් ඔක්කොම හරිය. ඊළඟට සංචින්නේන සමණ්ඩලේ කතේන තදහේව අත්තතං හෝති කටිනම් ඒ කියන්නේ ඒ වස්තු ලැබුණාට පස්සේ ඒ දවසේදීම කඩ පහක් හතක් නවයක් 11ක් ආකාරයට කෑලි කපලා අර කියපු තුන්සූරෙන් එකක් මහ ගන්නට ඕනේ ඒ දවසේදීම. ඒකෙන් විනය කර්මය කරන්නට ඕනේ. එතකොට වළංගුයි. ඊළඟට පුද්ගලස්ස අත්තාර අත්තතං හෝති කටිනම් ඒ කියන්නේ සංඝයාට මේක පූජා කළාට එක ස්වාමීන් වහන්සේ නමක් තමයි මේක අතුරනවා කියන විනය කර්මය සිද්ධ කරන්නේ. සංඝයා කරන දෙයක් ස්වාමීන් වහන්සේලා හතර නමකට එහා ගිය හතර නමක් හරි කරන දෙයක් නෙමෙයි විනය කර්මයට සහභාගී වෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් තමයි කක්ල අතුරනවා කියන එක සිද්ධ කරන්නේ. ඊළඟට සම්මා අප්පතං කටිනම් සීමාට්ඨෝ අනුමෝදති. දැන් ස්වාමීන් වහන්සේ නමක් ඒ සංඝ පිරිසක් එකතු වෙලා ඒ සීමාව කියන තැනකදී දැන් ඔය ස්වාපින්වතුන් දැකලා තියෙනවා සීමා මන්දිරය කියලා විහාරස්ථානවල පරම විහාරස්ථානවලට යනකොට වටේට සීමා ගල් කියලා සීමා සීමා සීමා කියලා ලස්සනට අර ගල් කැටයම් කරලා තියලා තියෙනවා. අනේ සීමා මන්දිරයකට ගිහිල්ලා දැන් සමහර ස්වාමීන් වහන්සේලා අපි දැකලා තියෙනවා අපටත් කරන්න දෙයක් නෑ පුංචි දොළපාරකට ගිහිල්ලා මෙහෙන් යන්න කටුනිය තුරන්න මෙහෙන්ද ඉතින් දොළපාරකට ගිහිල්ලා ඕක කරන්නට බෑ එහෙම නැතිනම් අඩි ඒ දොළපාර ඒ ඇලපාර ඒ ගඟ යටත් පිරිසෙයින් නැදට ගිහිල්ලා කරනවා නම් ඔරුවක හරි නැත්නම් වතුර නැත්නම් ගලක් උඩට හරි ගිහිල්ලා කරනවා නම් අඩි 150ක්වත් පළල තියෙන ගඟක් වෙන්නට ඕන. ඉතින් හරිය මේවා යට ගිහිල්ලා තියෙන පුදුමාකාර දෙයක්. ඉතින් එහෙම නොදැන හරි මේක වරදවලා කරොත් සසුපින්කමක් වාගේ මේක පළ දෙන්නේ ආනිසංස දෙන්නේ නෑමයි. ඔන්න බලන්න ඔය කාරණා රාශියක් දැන් කී දෙනාද එතකොට සැලකිලිමත් වෙන්නේ. හැබැයි පරණ ස්වාමීන් වහන්සේලා සැලකිලිමත් වෙනවා. මොකද පරණ ස්වාමීන් වහන්සේලා දැන් ඉන්න පරණ වයසක ස්වාමීන් වහන්සේලා මේවා දන්නා හොඳට. බුදුන් වහන්සේලාගේ විනයක් ඥානනේ අපට වඩා මහ ඉහළට තියෙනවා. ඒ නිසා ඔන්නෝය කාරණා ටිකේ යොතුව කරනාට පස්සේ තමයි යන්නේ ස්වාමීන් වහන්සේලාට විශේෂ ආනිසංස ලැබෙනවා. මොකද පළවෙනි එක අත්තත කටිනානං භික්ඛවේ පංචකප්පිස්සanti. කටනේ ඇතුළු වෙන ආනිසංස පහක් ලැබෙනවා විශේෂ වශයෙන්. අනාමන්තචාරෝ අසමාදානචාරෝ ඝන භෝජනං යාව දත්ත චීවරං යෝච తත්‍ර චීවරෝත්පාදෝ සෝචනීය සම්භවිස්සති මේකේ තේරුම අනාමන්තචාරෝතන ස්වාමීන් වහන්සේලාට ශික්ෂාපදයක් තියෙනවා යෝකම භික්ඛු නිමන්තිතෝ සබතෝ සමානෝ සංතං භික්ඛු මනාපුච්චා පුරේ භක්තං ආපච්ඡාවත්තං කුරේසුචාරිත්තං ආපජ්ජේ අඤ්ඤත සමය පාචිත්‍යං තත්ථාන සමෝ චීවරදාන සමෝ චීවරකාර සමෝ ඒකේ තේරුම යම් කිසි උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් දාන ආරාධනාවක් එදිනට භාරගෙන ඒක වළඳලා හරි වළඳන් ඉස්සරලා හරි ඒ ආරාධනා සුදුසු ස්වාමීන් වහන්සේ නමකට නොපවරා භාර නොකර පිටව ගියොත් එම අඩයොදුනක් ගානේ සතපුන් ස්වල්ප ගානක් මානේ ශික්ෂාපද කඩ වෙනවා. එතකොට දැන් මේ කටිනානිසංස කාලේදී එකයි චීවර දාන සමය චීවරකාර සමය කටිනානිසංස කාලේදී ඒ වරද ඒ ශික්ෂාපද එසේ කඩවෙන්නේ. ඉතින් ඇයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා ආයතෝරක් මේ කැඩුවට කමන්නේ කියන්නේ? ඔක මනුෂ්‍යත්වය. මොකද ස්වාමීන් වහන්සේලා හැමදාම සිවුරු මහම් ඉන්නේ මෙන්න මේ වස්පවාරණය කරලා බණ භාවනා කරලා ඒ අවුරුද්දටම අවුරුදු ගානකටම අවශ්‍ය වෙන සිවුරු සකස් කරගන්නේ මෙන්න මේ කටින කාලේ. කර්ණපෙන්ගම පස්සෙත් එක්කලා. එතකොට එහෙම සකස් කරනකොට සමහර නියුල් ටිකක් මා තියෙනවා. පඩ ටිකක් හොයාගන්න ඕන වෙනවා. රෙදි ටිකක් මදි වෙනවා සිවුරට. අන්න හොයාගන්න යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමකට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට තම ආරෙහි ආරාධනාවක් භාරගෙන තිබුණත් නොකියවුණත් දින හොයාගෙන ඉන්න පුළුවන්. ඉතින් ස්වෛරියත් ස්වෛරි භාවයක් නේ. කවුද මේ ශික්ෂාපදයෙන් නිදහස් දුන්නේ? ඛත්ම චීවරයක් පූජා කරපු අය. ඒ නිසා ඒගොල්ලන්ට මේ පසේ බුදු කෙනෙකුටවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට දෙන්න බැරි වරමක් ලබා දුන්න ස්වෛරි භාවය ශීර්ෂයෙන් ඒගොල්ලන්ට ආනිසංස ලැබෙන්නේ ඊට අනුරූපව යාදිසා අපතේ බීජං යා තාදිසං හරතේ පලං බීජ යම්බඳු වපුරන්නේ අශ්වරීට අනුරූපව ලැබෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට ඒබඳු මහත්ානි සංසයක් කිරිකුරුට ඕකකින් පොඩි දෙයක් නෙවෙයි. ශික්ෂා පදයට පොඩි ලෝක කතාන්දරයක් නෙවෙයි. ජීවිත හේතු පිනාතික්කමන්ත. නරමත් ශික්ෂා පදයක් කඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සහතික වුණේ අහාරාදට. නිසා දැන් බලන්න එතකොට දැන් ඒ ස්වෛරීභාවයක් ලබා දුන්න ශික්ෂාපදේ ඒකාට ශික්ෂාපදේ නෙමේ දායක පින්වතුනි ඒක ලබා දීමේලා මූලික උනේ එබඳු ආනිසංසයක් ලබා දුන්න දායක පින්වතුන්ලාට මන්ලෝපන්නක් දෙව්ලෝපන්නක් බඹලෝපන්නක් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ඓශ්වර්යයෙන් කිසි කෙනෙකුට සමාන කරන්න නොහැකි ස්වෛරී භාවයෙන් යුක්ත අනන්‍ය සාධාරණාකාරයෙන් ඒ සැප ලැබීමට සසර වසන තුරු මේ පින්කමේ ආකාරයෙන් හේතුයි. නමුත් ඥානවන්ත බෞද්ධයෝ දන්නවා කොච්චර ලැබුණත් සසරණ බඹලෝ දක්වා ලැබුණත් අනිත්‍යයි මෙබඳු අසහාය ආනිසංශයක් අපි ලබා දුන්නු ඒ ආනිසංශය අපට ලෞකික සැප නෙමේ වෙනස් නොවන ස්වෛරී භාවය නම් අජරාමර නිවන් සුව අවබෝධයට උපකාර වේවා කියලා දිස්ථාන කරගෙන තමයි කරන්නේ අසමාදානචාරෝ ඒක තේරෙන ස්වාමීන් වහන්සේලාට තියෙන අර කියපු දෙකට සිවුර තනිපට සිවුර ආදනා සිවුර දැන් ඕගොල්ලෝ දැක්කලා දැන් අපි නම් පෙරවාගෙන නෙමෙනවා ඕගොල්ලෝ දැක්කලා දැන් කුසල ධම්ම ස්වාමීන් වහන්සේ මෙහෙම සිවුරක් උඩින් දාගෙන ඉන්නවා ඒ දෙපට සිවුර. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට අඳනා සිවුරයි තනිපට සිවුරයි දෙපට සිවුරයි. දැන් ගන්නමක් වඩිනකොට ඒක කරේ හරි තියෙන්නට ඕනේ. නැත්නම් පෙරව ගන්නට හරි ඕනේ. එක දවසක්වත් අරුණ නගින වෙලාවේ අයින් කරලා තියන්නට බෑ. එතකොට දැන් මේ කටිමානසංශ කාලයේදී ස්වාමීන් වහන්සේ නමකට අර පාවේක ස්වාමීන් වහන්සේලාට ඒ ගැන විතරනේ මේක මේ නියම කළේ ඒ දෙපට සිවුර තියලා නැත්නම් තනිපට සිවුර තියලා හදන සිවුර තියලා අර මාංශ පහේම නම් කාලය ගත කරන්නට පුළුවන් සැහැල්ලුවෙන් ඉන්නට පුළුවන් ගමන බිමනක් යනකොට අර සිවුරු දෙකෙන් වඩින්නට පුළුවන් ඒ සැහැල්ලුවක් ලබා දුන්නේ අනික් කාලෙට කටිනාංශස නැති කාලෙට කර්ම පින්කම නොකළොත් බෑ ශික්ෂාපදයක් තියෙනවා මෙතිව චීවරස්මින් භික්ඛුන අවබුතස්මින් කර්ණ ඒකරත්තම් පිචේ භික්ඛු තිචීවරණ උපවාසය යන්‍යතර භික්ඛු සම්මුතිය නිස්සග්ගයන් පාතිත්‍ය කටිනානි සංසීවර වෙච්ච කාලයේදී තුන් සීවරෙන් එකක් නමුත් එක අරුණක් නැගෙන වෙලාවේ නමුත් අත්පස තිබුණේ නැත්නම් අනවරද ඒ සීවර පාවිච්චි කරන්නට බෑ විනය කර්මයකට ලක් කරලා පුළුවන් කඩලා විනය කර්ම කරන සීවර තැන මෙනි බුද්ධ ආගම අනේමයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සහැල්ලුවක් ලබා දුන්න නිසා පින්න තුන්හාලා තියෙනවා සක්විති රජවරු යනකොට ඔය බද්දනගෙන යන්නේ. අනිත් මාර්ගෝපකරණ අරය යන්නේ. කැමැති කැමැති දේවල් කැමැති කැමැති විදිහටම ලැබෙනවා. ඒ වගේ තමයි මෙහෙම ස්වාමීන් වහන්සේලාට සුවිශේෂී සහැල්ලුවක් ලබා දීම නිසා දායක පින්වතුනි ඒ උරුම කරලා දුන්නේ. එනිසා ඒ පින්වතුන්ලාට සසර වසම තුර උපදින යම් තැනක් වේද අවශ්‍ය කරන උපභෝග පරිභෝග සැප සම්පත් අනන්‍ය සාධාරණ අන්දමට අසාමාන්‍ය අන්දමට ලැබීමට මේක හේතුයි දෙව්ලොව බඹලොව මනලොව කොහෙදි? ලේසි කර්මයකින් මේක යටපත් කරන්න බෑ අකුසලයකින්. නමුත් ඥානවන්ත බෞද්ධයෝ දන්නවා ශක්විති රජකම ලැබුණත් ඒකත් අනිත්‍යයි කියලා. ඒගොල්ලෝ හිතන්නේ වෙනස් නොවන සපතක් තියෙනවා මේ කෙලෙසුන්ගෙන් ඉවත් වෙච්ච සහල්ලුවක් තියෙනවා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ අවබෝධ කළ නිවන් සුව අවබෝධ කර ගැනීමටම නිසා මේ ස්වාමීන් වහන්සේලාට සහැල්ලු වක් ලබා දීමේ මහා කුසලයේ අපට උපකාර වේවා කියලා දිස්ථාන කරගෙන තමයි කර්ණ පින්කම සිද්ධ කරලා අදිස්ථාන පිහිටවන්නේ. ධන භෝජන. ධන භෝජන කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලා හතර නමකට දායකයෙක් ඇවිල්ලා කියනවා විනය නොදන්නකම නිසා තව තුන් හොඳ නැහැ දායකින්ගේ ක්‍රියාකාරකම් නැහැ ශීලාචාරකම අනුව ස්වාමීන් අපේ බද්දාන ගන්නේ. ස්වාමීන් අපේ අද්දල දාන ගන්නේ. ස්වාමීන් අපේ පිටු දාන ගන්නේ. ස්වාමීන් අපේ මාංශ ව්‍යංජනයක් හදනවා ගන්නේ. මාළු ව්‍යංජනයක් අලුත් මාළු ව්‍යංජනයක් හදනවා. ඒ පංචභෝජන වලින් එකක් කියලා කතා කරනවා කියලා. ගිහිලා වැළඳුවොත් වරදයි. ස්වාමීන් වහන්සේලා හතරනමක් ගිහලා අර විදිහේ නම් කියලා. ඉතින් භෝජන අරක පහක් මේ සත්වයාගේ පැවැත්මට ආහාරයට ඕබනෝ කුම්මාසෝ සත්තු මච්චු මාංශං බත් පිට්ටු අග්ගල දියමස් කොඩමස් අන්න ඒ ටික. එතකොට ඒ කැපා කැප එක ශීර්ෂයක් තියෙනවා ඒක කියන කාලේ නෑ. අන්‍යෝ ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා හතර නම ගිහිල්ලා මහත්යාපට මේ නිවාපට බද්දානිය දෙන්නකෝ. අපට පිට්ටු දානියක් දෙන්නකෝ. අපට මාංශ දානියක් දෙන්නකෝ. අපට මාළු සහිත දානියක් දෙන්නකෝ. අන්න වැරදි. කඨිනානිසංස කාලයේදී එහෙමත් ගැටලුවක් නෑ. මොකද හේතුව ඒ කාලයේදී අපි කියමු පරවජ නූල් ටිකක් මාදි වෙනවා. එඩිකෑලක් සිවුරට මාදි වෙනවා. පාඬු ටිකක් මාදි වෙනවා. ඒ වාගේදියක් ඉල්ලගෙන හරි කමන්නේ අකපේ විදිහට ගෙනල්ලා දුන්නොත් වළඳලා අර සිවුර වැඩ ටික නිමා කරගන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව වැඩ කරලා තියෙන හැටි. එතකොට දැන් ඒක සඳහන් වෙන්නේ ඝන භෝජනයේ අන්‍යතර සමය පාචිත්‍යම්. මේ ඝන භෝජනයේ සුදුසු සමය හැර අනික් කාලයේදී වරදක්. ඒකේ සමය හතක් තියෙනවා. කටිනානි සංස්කාරයට අදාළ වෙන්නේ චීවර දාන සමය, චීවරකාර සමය කියලා සිවුරු ලැබෙන, සිවුරු මහන කාලය. බලන්න එතකොට දැන් එහෙම අකප භෝජනයේ කැප බවට පත් කළේ කවුද? පස්සේ බබෝරේක්වත් කවුරක්වත් නෙමෙයි කර්ණ චීවරයක් පූජා කරපු තුන්තු. එනිසා ඒගොල්ලන්ට සසර වසල තුරු ඊට අනුරූප වශයෙන් අකපදේ පවා කැප වෙනවා. සමහර සර්පයෙක්වත් දෂ්ට කරන්නේ. සමහරවල් බල්ලෙක්වත් හපන්නේ. ඔය අපි දැන් දන්නේ නැතිවට ඇතන් තියෙනවා අපි ඉන්න පැත්තේ මුල් ආයක් තියෙන අඳුරේ. ඒ ගෙදරක ළමයෙක් වෙන අවුරුදු 17ක උත දැන්න 20ක් විතර ඇති. ඒ දවස්වල කියන මංක මදුරුව හරියට ඉන්නවනේ මේ ගෙදර අපි ගිය වෙලාවකදී. මම මදුරුව ඉන්නවා කියන ස්වාමීන් මගෙන් කවදාකවත් එකෙක්වත් හතලා නැහැ. ඒ අම්මලා කියන ඔයාගේ මදුරුව කන්නේ නැහැ. කවදාකවත් නදුරේ දැස්ස කරන්නේ නැහැ. අන්න බලන්න. එතකොට අපි හිතන නිකන් නිකන් නෙමෙයි කාරණයක් තියෙන හේතුවකින් තොරව ඵලයක් නැහැ. ඒ නිසා අර වගේ අනුසංසය දුන්න නිසා විසක් ශරීරගත වුණත් විස වෙන්නේ නැහැ. සතෙක්වත් දෂ්ට කරන්නේ නැහැ. සර්පෙක්වත් දෂ්ට කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා ශස්ත්‍ර වාසනතර කොතන අතර වුණත් ආය සර්පය නෙවෙයි බෙල්ල වලක් දා ගන්න පුළුවන්. වහක් බොන්න පුළුවන්. නිසා ඥානවන්ත පින්වතුන් මෙබඳු ආනිසංශයක් පිරිනමලා ස්වාමීන් වහන්සේලාට ශික්ෂාපදයෙන් නිදහසක් ලබා දීලා ප්‍රාර්ථනා කරන්නේ අපට මෙබඳු ආනිසංශයක් ලබා දීමේ කුසලයේ ඒකාන්තයෙන් මේ කෙලෙස් වාස විස නැමැති රාගාදී කෙලෙසුන් දුරු කිරීමෙන් ලැබෙන අජරාමර නිවන් අවබෝධයට මේ පින්කම උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඊළඟට යාවදත්ත චීවරම් මේකේ තේරුම ස්වාමීන් වහන්සේලා ශික්ෂාපදයක් තියෙනවා. ඊට ඉක්මනින් කියන්නම්. නිට්ඨිත චීවරයෙන් භික්ඛුන ඔබ්බතස්මින් කාත්මේ දසවපරමං අතරේක චීවරං ධාරේතබ්බං තන්නතිකාමෝතෝ නිස්සග්ගයන් පාචිත්‍යං. යම්කී ස්වාමීන් වහන්සේ නමකට රියනක් වියතක් පමණ දිගපළ රෙදි කෑල්ලක් ලැබුණොත් දවස් 10 ඉක්මනින් ඉස්සරලාකාර අදිෂ්ඨාන විකල්පන කියන විනය කර්ම දෙකෙන් එකට භාජනය කෙරෙන්නේ නැත්නම් පාවිච්චියට බැවිසි කරන්න වෙනවා. විනය කර්මයක් තුනක වෙනම කතාවක්. එතකොට දැන් මේ කාලෙට එහෙම නෑ ඕනම තරම් සිවුරු ගන්න පුළුවන් අර කියන විනය කර්ම දෙකට ලක් නොකර පාවිච්චි කරන්න පුළුවන් දෙන්න පුළුවන් දවස් 10 නෙවෙයි මාස 5ම පුළුවන් ප්‍රමාණාතික්‍රාන්ත සිවුරු පාවිච්චියකට ආනිසංසයක් ලබා දුන්න ශික්ෂා පද වලින් වරදක් නොවනසේ දායක පින්වතුන් ඒ පින්වතුන්ලාට සසර වසනතුරෙම නිසා අපරිමාණ උපභෝග පරිභෝග සැප සම්පත් දෙව්ලෝ මනුලෝ ලැබීමට හේතු වෙනවා ඒක ඒකාන්තයෙන්ම නමුත් ඥානවන්ත පින්වතුන් දන්නා මේවත් ත්‍රිලක්ෂණයට යටයි. එනිසා පමණකල නොහැකි අනන්ත සපත වූ නිවන් අවබෝධ කර ගැනීමට මේ ආනිසංසයද අපට උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරගෙන තමයි කරන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේට ශික්ෂා පදයක් තියෙනවා යෝකන බික්කෝ ජාන සංකල්ලාභං පරණතං අත්තුණු පරණාමේ නිස්සග්ගයන් පාතිත්‍යං. සංහික දෙයක් තමාට පිරිනමා ගත්තොත් එහෙම සබසතුය පූජා කරපු දෙයක් ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේ ලොකු වරදක් කළා වෙනවා. නමුත් යෝචපත්‍ර චීවරෝපාදෝ සෝචනීය සම්භවිස්සති. ඒ කර්ම පින්කමක් කරලා ඒ කර්ම චීවරේ ලැබිච්ච ස්වාමීන් වහන්සේ විනය කර්මයට වස්න කඩාගෙන ඉඳලා පවාරණය කරලා අනුමෝදන් වෙච්ච අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොටම ලැබෙනවා සංඝික වශයෙන් සිවුරු ලැබෙන්නේ යන්තාකද ඒ සියල්ල. අනිකුත් පිටින් ඇවිල්ලා වස් කඩාගෙන වස් නිවාසයේ ඉඳලා කෝටියක් උපසම්පදා ස්වාමීන් වහන්සේලා හිටියත් ඒ සංඝික සිවුරු හම්බෙන්නේ එකනමක් හිටියනම් අර සුදුසුකම් වලින් අන්න ස්වාමීන් වහන්සේට ලැබෙනවා සංඝික දේවතාවා පෞද්ගලික කරා කවුද? කත්ම චීවරා පූජා කරෝ පින්නතුන්ලා නිසාය පින්නතුන්ලාට සසර වාසන උතුරු නිවන් දකින්නතුරු කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් නෙවෙයි අකපදේ පවා තමට ලොතරයි ලැබෙන්නේ පමණ කෝණහගේ ධනාස්කන්ධ තමන් නීත්‍යානුකූල ඉබේට ලැබෙන්නේ නොහිතපු විදියට හදාගත්තු දරුවට ඕන තරම් ලැබෙන්නේ කොච්චර තියනවද ඒ වගේ ආනිසංස ලැබෙනවා දෙව්ලෝ වුණත් මන්ලෝ වුණත් බඳලෝ වුණත් මම ඥානවන්තයෝ දන්නා මේවා ත්‍රිලක්ෂණයට යටයි අපට ඒ නිසා වෙනස්ම සපත නම් අපරිමාණ සපත නම් නිවන් සුව අවබෝධයට මේකක් නැපින්කම උපකාර වේවා කියලා අදිස්ථාන කරගෙන තමයි සිද්ධ කරන්නේ ඥානවන්තයෝ ඉතින් ඔන්නේ කාරණා ටික වේලාවේ පමණින් අපි මතක් කරලා දුන්නා ඒ කාරණා පිළිබඳව සැලකිලි සැලකිලි යොමු කරලාම නිහිතවදී සියලු දෙනා විනයානුකූලව මේකී මහා පින්වත් හැමෝටම නැරීගෙන මේවා කරන්න රෑ පානේ අවදි වෙලා අපේ තේන්නේ මේ කාලෙට. ඒ බලාපොරොත්තු ඒ කාන්තයෙන් ඉෂ්ට වෙන ආකාරයෙන් විනයානුකූල සුදුසුකම් නැතිව මේවා කර ගැනීමට ජීවිතය දුතුමන්ට ශක්තිය ලැබේවා කියලා අපි ගෞරවයෙන් සහ මෛත්‍රියෙන් අදිෂ්ඨාන පිළිටවනවා. ඉතින් ওই කාරණා සැලකිල්ලට අරගෙන අද විශේෂ ධර්මානුශාසනාවක් වශයෙන් ඕක පැවැත්වුවා. ඒක කාට කාටත් මේ වකවානේ විශේෂ වශයෙන් ප්‍රයෝජනවත් වෙයි. එහිලා දායකත්වයේ දරුවෝ මේ පින්වත් මහත්මියත් මහත්මියත් ඉතා සතුටු වෙන්න බොහෝ දෙනෙකුට කාලීන වශයෙන් වැදගත්කමක් ඉදෙන පින්කමක් ගැන අපි හඳුන්වා දීමක් කිරීමට දායකත්වයේ දරුවා කියලා සතුටු වෙන්නට ඕනේ. ඉතින් ඒ අනුව 624න් 5 වාසනාමාවත කොට්ටාව අන්නෙපිටිය පදිංචි සජීවනී බඹර කොටුව සහ සකුණ බුදවත්ත යන මහත්ම මහත්මී දෙපළගේ පුතුණු වන්වන ඕජන බුදවත්තගේ 6 වෙනි පුණ්‍යාත්මී ජන්මදිනය අදට එදී සිත් තියනවා අද මේ 23 වෙනිදාට මේක පටිගත කරන දවසට පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා නිරෝධ සුව දිවාසිරි වැඩේවා අපලෝදුරු ආදියක් වෙනම් දුර වේවා රටට දයට සමයට හැදූ වැඩූ මව්පියන්ට වැඩ ඇති බොහෝම උතුම් ජීවිතයක් උදාපත් වේවා කියලා මේ පුතාට ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදන කිරීම වශයෙන් වසර එකමාරකට ඉදිරියේදී අභාව ප්‍රාර්ථනා ආච්චි අම්මාවන මාග්‍රට් පෙරේරා මෑණියන්ට පියාණන් වන සුනිල් සාන්ත බුදවත්ත කියන පියාටත් මාස පහකට ඉදිරියේදී අභාසවත් වෙන. අත්පත් වේවා එදෙපෙළට නිවන් හිමිකොට මේ පින උපකාර වේවා කියලා අපි කරුණාවෙන් තුන්ඥාන නෝදනා කරමු. කෝජන පුතණාට නිරෝගීසුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා විශේෂ වශයෙන් සජීවත්ව සිටින මව්පියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා පැමිණ සිට සියලු දෙනාටම බණ ඇසූ සියලු දෙනාටම දෙවියන් සහිත ලෝකයාටත් සියලු සැනසීම පිණිස මේ පින් මේ ධර්මඥානෙ උපකාර වේවා කියලා මෛත්‍රී කරනවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සුවින්වත්නි ධර්මදේශනා අධිපති වූ මේරිගම බෝතලේ කිමිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිතු පූජ්‍යපාද කල්ගමේ සුධිරානන්ද ස්වාමීන් වහන්සේට සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල සිදු කරන්ට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු